ඉන්දික මහත්මයා අවසරයි අපේ හැමදෙරනේ මට ඇත්තටම මේ මුල ඒ කියන්නේ මුලටම ගියපු ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ හැමදෙරනේ දැන් අර වෙනත් ආගම් ගමුකෝ අපි. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ගේ ආගමක දෙවියන්ට මොකක් හරි කියන එක මේ මහ විශාල නිකන් පාවා දීමක් වගේ එහෙම නැත්නම් මේ අගෞරව කිරීමක් වගේනේ. ඒකට දෙවියන්ට බය නිසා අපි මේ ආගම්වල ඊට විරුද්ධව කවුරුත් කතා කරන්නේත් නැහැ. විශාල ඉහළ මරණ දඬුවම පවා ලැබෙන්න පුළුවන් සමහර රටවල. ඒ වගේ දෙයක් අපේ හැඳුනේ බුද්ධ ආගමේ නැති නිසා දැන් අපි අපි කිව්ව අපි බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ හරි මේ එහෙම නැත්නම් ත්‍රිපිටකය හරි වෙනත් අටුවා හරි ගැන අපේ හාමුදුරනේ සැක ඇති වෙනව නේද? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් චන්ද්‍ර විමල හාමුදුරුවන්ගේ ගත්ත උන්වහන්සේගේ පොත්වල තියෙනවා මේ අහවල් ග්‍රන්ථේ මෙන්න මෙහෙම අහවල් අටුවාවේ මෙතන තියෙනවා ආචාර්ය මතයක් මේ තව මතයක් තියෙනවා ඒ වගේ අර විතර්කයන් නැති වෙනව නේද අපේ හැඳුනේ. එතරකොට ඒක අර වලක්වන්න බැරි දෙයක් මොකද මට හිතෙන්නේ අර ධර්මය ගැන විමසිලිමත් එහෙම නැත්නම් විවෘතව සමහරට බලන්න වෙනවා හැඳුනේ. එතන සැකේ අන්තර්ගත වෙනව නේද අපි හඳුරන්නේ එතෙන්දී. ඒ නිසා තමයි මෙතන මේ කියන්නේ නීවරණ වෙන සැකයක් තියෙනවා නීවරණ නොවන. ඒ කියන්නේ විචිකිච්ඡාව නීවරණයක් වෙන එකක් තියෙනවා නීවරණයක් නොවන එකක් තියෙනවා. එතකොට නීවරණයක් නොවන වෙන තැනට අපේ මනස හදන්නේ කොහොමද? දැන් අපිට නොදන්නා කාරණයක් පිළිබඳව සැක ඇතිවීම, තීරණයකට එන්න බැරි බව, ඒකද මේකද කියලා වැනෙන බව ඒක අපේ මනසේ ඇති වෙන අනිවාර්ය මනෝභාවයක් මේක අපිට නවත්තන්න බෑ. ඒක නවත්තන්න ඕනෙත් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විමසිතමත් බවට ඉඩ දීලා තියෙන්නේ. විමර්ශක. ඒ විමසන්න ඕනතර ඒ විමර්ශක කියන බව ප්‍රඥාවත් එක්කයි එතකොට ඒකට අවස්ථාව දෙන්න ඕන. හැබැයි ඒක එන්නේ මේ මේ විචිකිච්ඡා මෝහයත් එක්ක නම් දැන් මේ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත කියලා කියන්නේ මෝහ මූලික සිතක්. හැබැයි ඒකේ මෝහයෙන් අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දැන් අපේ විමසිලිමත් බව එන්නේ ඥාන මූලිකවද මෝහ මූලිකවද? මෝහ මූලිකව આવොත් තමයි ඒක නීවරණ ධර්මයක් ඒක ඥාන මූලිකව આવොත් ඒක අපට අවබෝධය සඳහා උපකාර ඒ නිසා තමයි අර මේ කාලාම සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන කාලාමෙන් ඔබට සැක ඇති විය යුතු තැනමයි සැකේ ඇති වෙලා තියෙන්නේ. විචිකිච්ඡාව ඇති විය යුතු තැනමයි ඒක ඇති වෙලා තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඉස්මතු කරන්නේ ඒ නිසා. ඉතින් එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න තිබුණා නෑ නෑ එහෙම සැක කරන්න එපා. එහෙම විචිකිච්ඡාව ඇති කරගන්න එපා. ඒකෙන් මනස ආවරණය වෙනවා කියලානේ බුදුහාමර දේශනා කරන්නේ. එහෙම කතුණක් කර්මයක් එතන දේශනා කරන්නේ. ඇයි එහෙම දේශනා කරන්නේ නැත්තේ? මේ එකම ධර්මය, ඒ කියන්නේ මේ විමසන ගතිය තීරණයකට එන්න බැරි අවස්ථාවලදී මේ දෙපැත්තට යන ගතිය එතකොට කෙනෙකුට ඥානමූලිකව ඇති වෙන්න පුළුවන් මෝහමූලිකව ඇති වෙන්න. මෝහමූලිකව ඇතිවෙච්ච ගමන් ආවරණය කරන ගතිය. එතකොට අර තමන් ගත්තු තීරණය තුළ ඉඳගෙන දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් අපි හිතමු යම් කෙසේ සමාජ අපි හිතමු හොරකමක් කළා කියලා. එතකොට ඒ හොරකම සම්බන්ධව පොලිසියෙන් පැහැදිලි පරීක්ෂණයක් කරනවා. එතකොට පරීක්ෂණයක් කරනවා කියලා කියන්නේ කරුණු විමසනවා. දැන් කරුණු විමසීම අවශ්‍යයි සමාජ සුබ සාධනය සඳහා කවුද මේ හොරකම කළේ කියලා හොයන්න ඕන. ඉතින් ඒක හොයනකොට අපිට මුලින් තීරණයක් නැහැනේ කවුද කියලා. එතකොට ඒ අතීරණාත්මක දෙපැත්තට වැනෙන ගතියක් එතන තියෙනවා. හැබැයි ඒකට සැක එකතු වෙච්ච ගම අර ගොල්ලන් මෙන්න මෙයා වෙන්න ඇති මේක කරන්න ඇති කියලා හිතපු ගම ඒගොල්ලන්ගේ निराවුල් පිරිසිදු පරේෂණය පැත්තක ඊට පස්සේ අර සැක ඇති වෙච්ච තැනට එක එක එක එක කාරණා හේතු වෙනවා. ඊට පස්සේ හැබෑවට හොරකම් කරපු මිනිහා එළියේ ඉඳද්දි වෙන කෙනෙක් ගෙනහිල්ලා උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න එහෙම ගැටලුවක් තමයි මෙතන මේ තියෙන්නේ. ඒ නිසා එහෙම නැතුව මේ ඇති වෙන මානසික தත්ත්වයේ වැරද්දක් නෙමෙයි. මේ මානසික தත්ත්වය අපිට ඥාණයට යන්නත් උදව් වෙනවා, මෝහයට යන්නත් උදව්. මම අර ඉස්සෙල්ලා කිව්වේ අර ප්‍රශ්නේ අහපු විදිහ වැරදි කියලා. ඒ කියන්නේ මේ ඕක මොන පොතේද තියෙන්නේ? ඕක ත්‍රිපිටකේ තියනවාද? ඒක අට කතාවේ තියෙන්නේ නේද? එතකොට ඒ අහන්නෙම දැන් මේ කරුණු විමසන්නට විවෘත වෙලා නෙමෙයි. දැන් මේක අපිට ගොඩාක් මනෝභාවයන්හි සිද්ධ වෙනවා. දැන් අර මීට ඉහතදී මම නැවත නැවත කියලා දෙන අපේ අත්දැකීමක් පිළිබඳව එක්තරා කාලයකදී මට හිතුණා මේ පන්සලේ ඉඳගෙන ගුණධම් වඩන්න බෑ. මම වෙනම හුදකලා තැනකට යන්න ඕන. ඒතරේ හුදකලා තැනට යාම ශ්‍රේෂ්ඨයි. ඒක බුදුවරුපාව වර්ණනා කරලා තියෙනවා. හැබැයි නමුත් මම ගියේ කොහමද? මම මට යන්න මූලික උනේ අනුන්ගේ වැඩ කරන්න බෑ. අනුන්ගේ වැඩ කරපුවන් පස්සේ මට නිවන් දකින්න බෑ. එතකොට එතකොට මේ <coughs> දැන් එතන හුදකලා හොඳයි. ගල් වෙනකට හොඳයි. නමුත් ඒ හුදකලාවට යන්න මගේ මනස ඇතිවෙච්ච පෙළඹවීම ඇති උනේ ප්‍රඥාවෙන් නෙමෙයි මේ අනුන්ගේ වැඩ කරන්න බෑ මට අනුන්ගේ වැඩ කරනකොට මේ යුතුයකම් වගකීම් මේව කර කර ඉඳ ගියම් මගේ නිවන් මගේ ඇහිරෙනවා එතකොට එතන මානසික தත්ත්වයේ උනේ එක්තරා පටු මානසික தත්ත්ව විවෘත මානසික தත්ත්වයන්නේ ලෝකය අවබෝධ කරන මානසික தත්ත්වය නෙමෙයි එතකොට ලෝකයෙන් හැංගෙන මානසික තත්. ඒ නිසා ගල්ලෙන්නට ගිය කාලේ මම භවනා කරන්න උත්සාහ කළාට විවිධ අර්බුද අවසානයේ මතුවෙන් පස්සේ මොකද්ද මේකට හේතුව කියලා සෙව්වහම මට අවසාන උත්තරේ හැටියට දැනුනේ මම ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා මේ ගල්ලෙන්නට පැමිණීම. එතකොට මොකද්ද ඒකේ වැරද්ද? කෙනෙක් ඍජුව අහන්න බලුවා ඉතින් ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා හිතන එක වැරද්දද? ඒක අපරාධයක්ද? ඒ සඳහා උදකලා හරිම අපරාධයක්ද? බුදුහාමුදුරුවෝත් ඒක දේශනා කළා. බුදුහාමුදුරුවෝම දේශනා කරනවා එක්තරා සූත්‍රයක් තියෙනවා ආරණ්‍යක සූත්‍රය කියලා. අංගුත්තර නිකායේ පංචක නිපාතේ මට මතක හැටියට. එතකොට එහි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරණ්‍යගත වෙන අය පස් දෙනෙක් සමහරු ආරණ්‍යගත වෙනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වර්ණනා කරලා තියෙනවා කියලා ආරණ්‍යගත වෙනවා. සමහරු ආරණ්‍යගත වෙනවා තමන්ගේ මනසේ මතුවෙන ක්ලේශයන් ඒවා ඒවා යට කරගන්න එහෙම නැත්නම් ඒවා ඒවා ඇවිස්සෙන්නේ නැතුව පැත්තකටලා ඉන්න ආරණ්‍ය හොඳ නිසා. සමහරු හොරමරකම් කරලා ඒවා අහුවේ කියලා ගිහිල්ලා ආරණ්‍යගත වෙනවා. සමහරු මෝඩකම නිසා, මුලාව නිසා ආරණ්‍යගත. තව සමහරු අල්පේච්ඡතාවය, සන්තුෂ්ඨිතාවය ආදී ගුණ දියුණු කිරීම සඳහා ආරණ්‍යගත. මේන් අල්පේච්ඡ බව සන්තුටිතාවය ආදී ಗುಣ දියුණු කරන්න ආරන්න ගත්ත වෙන කෙනා තමයි ශ්‍රේෂ්ඨ. එහෙම නැතුව උම්මත්තක බව නිසා අඥාන බව නිසා තමන්ගේ හොරකම් වහගන්න ඕන නිසා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වර්ණනා කළා කියන. එහෙම ආරණ්‍යගත වුණාට ඒතනත්තාට ඒකෙන් ලොකු යහපතක් වෙන්නේ නැහැ. ඉතින් අර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වර්ණනා කරලා තියෙනවා කියලා හිතන කෙනාට පොඩි සද්ධාවක්වත් වැඩෙන්න පුළුවන් ප්‍රතිපදාවක්වත් වැඩෙන්න පුළුවන් අනිත් අයට එහෙම එකක්වත් වැඩෙන්න. එතකොට දැන් ආරණ්‍යගත වීම හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොන මනෝභාවයෙන්ද මෙතනට යන්නේ? ඉතින් අන්න ඒ වගේ මේ සමාජයේ හැම දෙයකම ඔය අර්බුදේ තියෙනවා. ඇත්තටම දැන් අපි දැන් ඔබතුමා අහපු ප්‍රශ්නය හරීම වැදගත් වෙනවා. මොකද මේ එකම කාරණේ දෙපැත්තට යන විදිහ. ඒ නිසා ඒ දෙයක් පිළිබඳව සැක කරන ගතිය තීරණයකට එන්න බැරි ගතිය ඒ නිසා දෙපැත්තට දෝලණය වෙන ගතිය කියන එක අපට ඕනම මොහොතක ඇති වෙන්නට පුළුවන්. ඒක ප්‍රත්‍යඥයාටත් ශෛක්ෂයාටත් රහතන් වහන්සේටත් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ඇතිවීම ඥාන සංප්‍රයුක්තද ඇති වෙන්නේ මෝහ මූලිකද ඇති වෙන්නේ කියන ස්වභාවය මත තමයි අපි ඒවට උත්තර හොයන්නේ. ඒ ප්‍රශ්නේ අහන විදිහ ප්‍රශ්න සමහරු අහන විදිහෙන්ම තේරෙනවා මෙතන තියෙන්නේ මේක තේරුම් ගන්න ඕන කමක් නෙමෙයි. උත්තර දෙන විදිහ තුලම තියෙනවා මෙතන තියෙන්නේ මෝහ මූලිකව මේක දිහා බලන ගතිය. ඉතින් ඒ නිසා අපි වෑයම් කරන්න ඕන අර මනසේ දේවල් ගැන අතිරණාත්මක බව සැකකරන බව කියන එක අපරාධයක් කියලා හිතලා ඒක වහගෙන දෙවියන් වහන්සේ ගැන විවේචනය කළොත් දඬුවම් ලැබෙනවා වගේ බුදුහාමුදුරුවෝ ගැන එහෙම හිතන්න හොඳ නැහැ කියලා ඒක යට කරගන්න පාග ගන්න එක නෙමෙයි. අපි වෑයම් කරන්නත් ඒ එන මානසික தත්ත්වේ ඥාන සංප්‍රයුක්ත වෙන එකක්ද මෝහ මූලික වෙන එකක්ද කියලා විමසිලිමත්ව මෝහ මූලිකව මතුවෙන්න නොදී ඥාන සංප්‍රයුක්තව ඒ தත්ත්වේ ගොඩනගා ගන්න වෑයම් කිරීම. ඔබ වහන්සේට මේ ප්‍රායෝගිකව ඒක අපි අර ප්‍රත්‍යවේක්ෂ කරනවා නම් හාමුදුරනේ මේක සැකයක්ද කියන්නේ මේ මේ අකුසල පැත්තෙන් එන චෛතසිකයක් ඒ විදිහට එන සැකයක්ද නැත්නම් ප්‍රඥාව ගැන පැත්තෙන් එන විමසීමක්ද කියන එක දැනගන්න ඔබ වහන්සේට නිකන් මාර්ගෝපදේශනයක් වගේ අපිට ඔව් ඒ සඳහා ඒ සඳහා අපි කල යුත්තේ අපේ මනසම විමසලා බලන්න ඕන දැන් මේ මානසික தත්ත්වය ඇති වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන ප්‍රතිපදාව ගැන මට උදාසීන බවක්ද ඇති වෙන්නේ. එහෙම නැත්නම් උද්‍යෝගයක්ද ඇති වෙන්නේ. දැන් අපි හිතමු සමහර වෙලාවට මට දැනෙලා තියෙනවා ප්‍රායෝගිකව දැන් සාමාන්‍යයෙන් පොතපත කියවනකොට ටිකක් අලස ගතියක් ඇති වෙනවා. හැබැයි මොකක් හරි කාරණයක් මේක මෙහෙමද මෙහෙමද කියලා මට ප්‍රශ්නයක් ඇති වුණොත් මට රැයක් එළි වෙනකන් උනත් පතපත පෙරල පෙරල හොය හොයා ඒක සොයන්න පුළුවන්. එතකොට එතන තියෙන මේ කාරණය નિවරදිව දැනගැනීමේ උනන්දුව, උද්‍යෝගය, කුතුහලය. එතකොට ඒකත් එක්ක යනවා. එහෙම නැතුව අපට ඒ ඇතිවෙච්ච සැකයත් එක්කලා අපි උදාසීන වෙනවාද? ඊට පස්සේ ආයේ අපි හොයන්නේ නැතුව ඉන්නවද? විමසන්නේ නැතුව ඉන්නවද? අන්න එතකොට එතන තියෙන්නේ අර සැක කරලා අර තමන්ගේ මනසේ ඡායා මාත්‍රිකව ආපු මනෝභාවයෙහි එල්බගෙන ඒකේ හිර වෙනවා. එතකොට එතනින් එහාට අපේ ව්‍යායාමය නවතිනවා. ඒකයි නීවරණයක් වෙන්නේ. ඒක තමයි බාධාවක් වෙන්නේ. එහෙනම් අපේ වන්දනා ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් වහන්සේගේ කාර්යය හොඳටම තේරුණා. වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.